වෙනුවෙන් මාතෘකා කළේ ධනට පිනට අතීත ගත දෑත ලැබි ශ්‍රාවක පින්වත් ඔබට අපමණ සද්ධාවෙන් දෙන දන් පිට මහත්ඵල මහානිසංසනීය ගරු පිනක් බවට පත්වන්නේ කෙසේද යන්න තමයි අද මේ සද්ධර්ම දේශනාව තුළ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ ඊට පෙර පින්වත්නි ධර්ම දානි පිළිබඳව වචනයක් මතක් කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේ ලෝකයට දේශනා කළේ සබ්බදානං ධම්මදානං ගිනාති යන බුද්ධ වචනේ. ලෝකේ දී හැකි සියලුම දානයන් අතර ශ්‍රේෂ්ඨ වන්නේ ජයගන්නේ ධර්ම දානයයි. ඒ බුද්ධ වචනයයි. පින්තුනි කුසගින්න ඉන්න කෙනෙකුගේ කුසගින්න නිවා ගන්න අපිට ආහාර පාන ටිකක් දෙන්න පුළුවන්. පිපාසයෙන් ඉන්න කෙනෙකුගේ දාහය නිවා ගන්න අපිට ජල පොදක් වතුර පොදක් හරි දන් දෙන්න පුළුවන්. මහා වැස්සි තෙමි තෙමි ගිනි ගහනවි පිච්චෙන වහලයක් හෙවිල්ලපු නිවසක් නැති අහිංසක පවුලකට පුද්ගලයෙකුට తాවකාලික මට්ටමේ හරි නිවසක් තනලා පරිත්‍යාග කරන්න පුළුවන්. වැඩිපුර ඇඳුම් පැළඳුම් තියෙන ඇත්තු වැරහැලි අඳින අසරණීන්ට ඇඳුමකින් පැළඳුමකින් පරිත්‍යාග කරන්න පුළුවන් සලකන්න පුළුවන් මේ සියල්ලම පින්නුතුනි අප්‍රමාණ පින් සිද්ධ වෙන පින්කම් නමුත් එහි ප්‍රයෝජනීය ලබන ඇත්තාට මෙලව ජීවිතය සඳහා පමණයි. ඒ අවුරුද්දට, ඒ මාසයට, ඒ දවසට ඒ වේලට පමණයි ඔබ කරන්නේ උපකාරය ඔවුන්ට පිහිටවන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කෙනෙක් කෙනෙකුට ලෝතුරා ධර්මය බුද්ධ වචනය අහන සලස්වනවා නම් ධර්මය අහන ශ්‍රාවකැත්තා එකම එක බුද්ධ වචනයක් හරි හරියට ජීවිතය අවබෝධයෙන් අල්ල ගන්නවා නම් ජීවිතේට එකම එක බුද්ධ වචනේ ප්‍රමාණවත් පින්වත්තුනේ ඉපදෙන මැරෙන සසරින් එතර වෙන්න. අනෝරා සතර ආපා දුකින් මිදෙන්න එකම එක බුද්ධ වචනේ ජීවිතයට ප්‍රයෝජනවත්. ඒ නිසායි බුදු පියාණන් වහන්සේ වදාළේ ලෝකී උත්තරීතර දාණය ධර්ම දාණයයි. මේ පින්වතිය අද මේ සද්ධර්ම දේශනාවට පූර්ණ දායකත්වය ලබා දෙමින් නිහඬව ගම්සභා මණ්ඩපේ ජීවිතය ගැන බුදුබණ අහනවා. සිනහබර සොහයුරා ආදරණීය මෞදෙමව්පියන් සහලී මේ පරලෝකයේ සීළු ඥාතීන් සිහි කරලා ඒ හැම දිනාටම ධර්ම දානානිසංසය ලබා දෙමින් තමන්ගේ පූර්ණ දායකත්වයෙන් පවත්වන සද්ධර්ම දේශනාව මේ මාධ්‍ය තුලින් මුළු ලෝකීට මහන්න සලස්වලා ලෝකයා සද්ධර්මී පිහිටාවා. ලෝකයාගේ సంతානයේ තුල තුනුරුවන් කෙරෙහි සද්ධාව මතුවේවා. මුළු මහත් ලෝකයාම පුංචි දෙයක් හරි සද්ධාවෙන් දන් දෙමින් මේ ජීවිතයේ අනන්ත කුසල් කරගනිත්වා. ඉපදෙන මැරෙන සසරින් ලෝකයා ඈතර වෙලා ප්‍රාර්ථනා බෝධියෙන් නිවන් දකිත්වා කියන ප්‍රාර්ථනාව තුළයි මේ පින්වතිය මේ උදාාර ධර්ම දානමේ පින්කම අද සිද්ධ කරන්නේ පින්වතුනි සද්ධාවෙන් බුදුබණ අහලා ඒ ආර්ය සත්‍ය ධර්මය సంతාණී තුල වඩා ගන්න මතක තියා ගන්න ධර්මයේ ජීවිතය තුල පදිංචි කර ගන්න ධර්මානුකූලව ජීවත් වෙනවා කියන අදිස්ථානයේ ජීවිතය ඇති කර ගන්න එහෙම වුණාමයි මේ ධර්ම දේශනාවෙන් ප්‍රයෝජනයක් ජීවිතවලට ලැබුණ කියලා අපිට සතුටු වෙන්න පුළුවන්කම තියෙන්නේ. පින්නතුන් පින්නතුන් ගැන මේ මොහොතේ පෞද්ගලිකව හිතන්න. ලෝකී පරීක්ෂණ දෙකක් තියෙන බව බුද්ධ වචනයයි. එක පරීක්ෂණයක් තමයි පින්නතුනි අනාර්ය පරීක්ෂණය. අනෙක් පරීක්ෂණය තමයි ආර්ය පරීක්ෂණය. ලෝකයේ අවදී පාන්දර නිින්දෙන් අවදි වෙලා මහරෑ නින්දට යනතුරු හිම්බත් වෙන ජීවිතේ පුරාම කරන්නේ අනාර්ය පරීක්ෂණය. අපි අනුන් ගැන හොයනවා. අනුන් කළ නොකළ දෑ අනුන් කී නොකී දෑ අනුන් යන්නේන ගමන් පිළිබඳ ජීවිතේ හැම වෙලාවෙම විමසිල්ලෙන් ඉන්නේ අනුන් පිළිබඳවයි. ඒත් බුදු පියාණන් වහන්සේ වදාලා ලෝකී උතුම්ම පරීක්ෂණය ආර්ය පරීක්ෂණයයි. තමා තමා පිළිබඳ විමසිලිමත් වෙන්න. තමා තමා පිළිබඳ අවබෝධයෙන් ඉන්න. තමා තමාගේ ජීවිතයේ අඩුපාඩු දකින්න පුරුදු වෙන්න. දකින අඩුපාඩු ධර්මානුකූලව සකස් කරගෙන පරම දුර්ලභ මිනිස් ජීවිතේ දහමින් පෝෂණය කරගන්න මහන්සි වෙන්න. එයයි බුද්ධ දේශනාව. අපිට ලෝකේ ඕනම දෙයක් ලබා ගන්න පුළුවන් වෙයි පින්වතුනි. කල්ප කෝටි ගාණක් භවයේ ගත වුණත් කෙනෙකුට ලෝකෙ ලබන්න බෑ එක පෙළට. ඔබ මේ ජීවිතේ ලබාගත් මේ සුන්දර දායාදයන්, මේ සුන්දර සම්පත් කවදාවත් එක පෙළට ලෝකේ භවයක ලබන්න අමාරුයි. දැන් බලන්න ඔබ ලබාගත් කිච්චෝ මනුස්ස ප්‍රතිලාභෝ. කල්ප ගාණකින්නේ මේ වගේ පින් ඇති මනුස්ස ජීවිතයක් ලැබෙන්නේ ඉන්ද්‍රියන් අරෝබලක් නොවිච්ච ලස්සන ජීවිතයේ කායිතිකාරයෙන් බවට ඔබපත් වුණා. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. සයේන්ද්‍රියන් අබල දුබල නොවෝ අපූර්වට පිහිටපු පින් ඇති මිනිස් ජීවිතයක අයිතිකාරයෙක් බවට පත් වෙන්න සංසාරේ මොනතරම් ශ්‍රද්ධාවෙන් ඔබ කුසල් රැස් කළාද කියලා හිතන්න පින්වත්තුනි. දැනි වෙලාවම තිරිසන් ආත්මික ඉපදුනා නම් දැන් බලන්න ඌරන් එළුවන් හරකුන් කුකුලන් මුළු ජීවිතේම මරණ බයේ ගෙහි ගෙහි ඉන්නවා තමන්ගේ මස් ටික කන්න බිල්ල කපලා දාන්නේ කවද්ද මරණ බයේ සතුල් ගෙහිමින් පුදුමාකාර පීඩාවක ජීවත් වෙනවා වනේ ජීවත් වෙන ඕනම වනසතෙක් අහසි පියාඹන පක්ෂියගේ ඉඳලා ඕනම සතෙක් පින්නොත්තුනි හැම වෙලාවෙම ජීවිතේ ගත කරන්නේ මරණ බයෙන්. මහාඩ ඇහුණත් කලබල වෙනවා. නිදන් ඉද්දි අවදි වෙනවා. කෑම කකා ඉද්දි ජීවිතේ බේරගෙන දුවනවා. ඊට වඩා පින්නොතිනි කුසට ආහාරක් නැහැ හරියට. පිපාසයේද දිය පොදක් නැහැ හරියට. සැනසීල නිදා ගන්නටක් නැහැ. Tamanට ජීවිතේ දුකින් පැනලා යන්න මගක් නැහැ. අමාරුකම් නැති බැරිකම් කතා කරලා කියන්න පුළුවන් කමක් නැහැ. තිරිසන් අපායේ විඳින දුක හැම වෙලාවෙම මෙනෙහි කරන්න පින්නතුනි. එහෙම මෙනෙහි කරලා එවන් අද්දාන දුකකින් අපි ඈතර වුණානේ පෙර පින්බලෙන් මේ මනුස්ස ජීවිතේ ලැබුණනි කියලා ජීවිතේ වටිනාකම নিরතුරු වඩන්න. බැරි වෙලාවත් ඔබ പ്രേත ලෝකෙ ඉපදුනා නම් විලිවහ ගන්න නූල් පොටක් නැහැ. කල්ප ගණන් කටායාගෙන අහස දිහා බලන් ඉන්නවා අනෝරා මහවැහි වැස්සක් දීපොදක් උගුරින් පහළට වැටෙන්නේ නැහැ. කපුටු කවුඩු වගේ කුරුල්ලෝ ඇඟේ වහලා දලු තැන් වලින් මස් හිලාගෙන කද්දි කපුටි කවුඩි කෙලව ගන්න අතපය වළංගු නැහැ. සමහර ප්‍රේතයෝ ප්‍රේත ලෝකේ අනිත් ප්‍රේතින් එක්ක රණ්ඩු වෙනවා. ඔවුන්ගේ ඇඟ පහුරු ගන්නවා, සූරනවා, හපනවා. එහෙම තුවාල කරලා ඔවුන්ගේ ශරීරයෙන් ගලන ලේ සැරව අද්දිකට අරගෙන බොනවා. එහෙමයි කුසගින්න නිවාගන්නේ. කෙනෙක් කෙනෙක් එක්ක කලහ කරලා, තුවාල කරලා වේදනාවට පත් කරලා කුසගින්න නිවා ගන්නවා. සෙම්සුටු මල මුත්‍ර වැනි අහක දාන පිල්කුල් කටයුතු දෑවත් ආහාරයට නැති ප්‍රේතීන් රුදහගින්දරේ කල්ප ගණන් පැහිනවා පැනල යන්න අතක් නැහැ පින්නුතුනි මම ඔබට කියන්නේ තිරිසන් අපායට වැටුණොත් പ്രേත ලෝකේ උපාදානය කරගත්තොත් දුකින් ගැලවිලා යන්න මගක් නැහැ. කල්ප ගණනේ දුක විඳින්න ඕන. උපාය මාර්ග නැහැ දුකින් ගැලවෙන්න. ඒත් ඔබේ මනුස්ස ජීවිතය කොයිතරම් පින්වන්තද කියලා කල්පනා කරන්න. ඕනම විපතකින් ගැලවෙන්න පුළුවන්. උපායශීලීව ජීවිතේ පවත්වගෙන යන්න පුළුවන්. දුක වේදනාව කඳුල ඕනම කෙනෙකුට කියන්න පුළුවන්. ආබාධ අසනීප සුවපත් කරගන්න පුළුවන්. කැමති දෙයක් ආහාරයට සකස් කරගන්න පුළුවන්. ලස්සන ඇඳුමක් අරගෙන අඳවන්න පුළුවන්. ආශ කරන ඕනම ගමනක් එක්කගෙන යන්න පුළුවන්. කැමති වෙලාවට විවේක ගන්න නිදා ගන්න පුළුවන්. ඒ විතරක්ද? ඔබට ලෝකේ දකින්න ඕන නම් ලෝකේ ඕනම තැනකට යන්න පුළුවන්. හිතලා බලන්න පින්නතුනි. ලේසි පාසු පිනක්ද තිබුණේ සංසාරේ මේ සුන්දර මනුෂ්‍ය ජීවිතය ලබන්නේ අපි ලබාගත් දෙවනි පරම දුර්ලභ කාරණේ තමයි පින්වත්තුනි කිච්ඡං මච්ඡාන ජීවිතං අපේ රටේ මිනිස්සු ළඟ හරියට මිනිස්කම තියෙනවා සමහරු චෝදනා කරනවා සමාජي හරිය පිරිහිලා මනුස්සත්වය වල් වැදිලා කියලා මුළු සමාජෙම එහෙම නැහැ පින්වත්තුනි සමහර පිරිස සමාජي ඉන්නවා අම්මල තාත්තලා තරුණ දූල පුතාලා දරුවෝ ආගමික නායකයෝ පවා ඉන්නවා. සමහර විට හැබැයි හැමෝම නෙමෙයිනේ. ඒ අය ජීවත් වෙන්නේ ගවයාගේ පිටේ තියෙන තුවාලය හාරගෙන කන කපුට වගේ. අනුන්ට මොනවා වුණත් කමක් නැහැ මගේ පැත්ත හරිනම් ඒ මට ඇති කියලා. ආත්මාර්ථයෙන් තම යහපත පෝෂණය හිතන ඇත්තෝ ලෝකේ නැතුවා නෙමෙයි. අපි රටේ ඇතුලේ සමාජය තුල නැතුවා නෙමෙයි. නමුත් පිළිතුරු බොහෝ සෙයින් මිනිස්කම අද සමාජය තුළ තියෙනවා. කරුණාව, දයාව, අනුකම්පාව, විරාගයේ මෛත්‍රිය වැනි සංකල්පනා වලින් පිරිච්ච තරුණ පෙළක් අද අපේ රට තුළ ජීවමානව කටයුතු කරනවා. ඒ ගැන අපිට වඩාත් සතුට දැනෙනවා. මහපාරේ අයාලේ කුසගින්න යන සතුන්ට උනත් ආහාර ටිකක් දෙන්න. පල්ලෙකුගේ බල්ලෙකුගේ ගවයෙකුගේ තිරිසන් සතෙකුගේ ශරීරය තුවාල වෙලා දුගඳ හමමින් ඇවිද ගන්න බැරිව තැනක වැටලා ඉද්දී අපේ රටේ තරුණ සංවිධාන සංවිධාන මට්ටමින් එකතු වෙලා ඒ සත්තු නාවල සුවපත් කරලා වෙදෙහිදකම් කරලා අප්‍රමාණ සතුටක් විඳින ඔවුන් සතුටින් ජීවත් වෙන හැටි දැකලා මම වඩාත් මේ ධර්ම දේශනාවේදී මනුස්සත්වයෙන් පිරි තරුණ දූල පුතාලට පින් දෙන්න ඕන. තිරිසන් සතෙකුටවත් ආදරය කරන්න බැරි මිනිස්සු මනුස්ස ජීවිතයකට ආදරය කරන එකක් නෑ. ඒ පින්වත් ඔබ වනේ වන සතුන්ටත් ආදරේ ඔබ ළඟ උදාාර මිනිස්කම පිරීලා. ලේසි පාසු පිනක් නෙමෙයි ඔබ සංසාරික කලේ මනුස්ස ගුණ ධර්ම ලබන්න. වනේ වන සතුකගේ හරි දුක දැකලා තමන්ගේ හදවතේ අනුකම්පාවක් ඇති වෙන්න ඒ සංවේදී හිතක් ලබන්න එයා හුඟක් මනුස්සත්වයේ දියුණු කරපු කෙනෙක්. ඒ සංසාරි පින් බලයෙන් ඊළඟ කාරණේ තමයි පින්ලුතුනි කිච්චෝ සද්දම්ම සවණං මම්මගේ දේශනාවල নিরතුරු සිහිපත් කරනවා කල්ප කෝටි ගාණක් භවයේ ගත වුණත් කෙනෙකුට ලෝකේ සද්ධර්මී ලබන්න බෑ සද්ධර්මී ලබන්න බෑ දැන් පිළිතුල් අහලා තියනවාද හිමාල මහවණි හිත දියුණු කරපු තාපසවරු හිටියා. ආලැතින රික් තාපසේ කාලෙකින් දාණයට ලැබුණේ නැහැ ලුණු රසට, ඇඹුල් රසට, මිරිස් රසට ආහාරයක්. මේ තාපසතුමා කල්පනා කළා මනුස්ස පතේකට යන්න ඕන ලුණු ඇඹුල් ටිකක් මිරිස් ටිකක් හොයාගන්න. හිත දියුණු කළ තාපසතුමා අහසින් ගමන් කරන මිනිස් පතයක් සොයාගෙන මහා සාගරයේ උඩින් අහසේ ගමන් කරද්දී තාපස්තුමා දකිනෝ කපුටෙකුගේ විශාල පියාපත් දෙකක් මහා සාගරයේ මැද රැල්ලට එහිට මෙහිට පාවෙනවා. තාපසතුමාට පුදුමයි. කවදාවත් කපුටෙකුට බෑ මිච්චර දුර මහා සාගරේ අහසේ පියාඹගෙන ඉන්න. වෙරළි ගොඩබිමේ තිබිච්ච කපුටු පියාසු දෙකකට බෑ මේ තරම් රැල්ලේ ගහගෙන මහ මුහුද මැදට එන්න හේතුව කපුටු පිහාටු බර නෑ. මිච්ඡර දුර ගේන්න බෑ ඉන්න බෑ. උතුම් ඥානයක් තිබ තාපසතුමා බැලුවා පුදුමයි. මාස ගාණක් කඳු මුදුනින් පහළට ගරා වැටිලා ඇලකට වැටිලා ඇලෙන් ගංගා නම් ගඟට ඇවිල්ලා ගඟ දිගේ මාස ගණන් පාවීගෙන ආපු ඇත්කුණක් මැරිච්ච ඇතිකුගේ ශරීරය මේකේ වහපු කපුටෙක් මට අවුරුදු ගානකට කෑම තියනවා මොන මොඩියද මේක දාලා යන්නේ කියලා අර කපුටා මස් කනවා කොටලා ඇතාගේ මලකුණට පිපාසය ඇදුනහම දිය බොනවා මාස ගානක් සතුටින් කකා බිබී ඇත්කුණ උපාදානය කරගෙන වාසස්ථානය කරගෙන ජීවත් වුණා නමුත් කපුටා නොදන්න අනතුරක් වුණා ඒ තමයි ඇත්කුණ ඇලින් ගඟෙන් මහා සාගරයට වැටිලා මහා සාගරයේ මැදට ගහගෙන යනවා. මහා සාගරයේදී ඇත්කුණ මාළු කනවා. ඉතුරු ටික ලුණු වතුරට දීවිලා යනවා. අවසානයේ කපුටට වහලා ඉන්න තරම් පුංචි හම් කෑල්ලක්වත් ඇතාගේ ඉතුරුුනේ නැහැ. මාළු කාලා දැම්මා. ඊට පස්සේ තමයි කපුටට අනතුරු අවබෝධ වුණේ. දැන් ගොඩබිමක් බලා පියාඹන්න ඕනේ කියලා උතුරු පැත්තට පියාඹනවා ගොඩබිමක් පේන මානික නෑ. දකුණු දිශාවට පියාඹනවා ගොඩබිමක් පේන මානික නෑ. නැගිනහිරට බස්නාහිරට පියාඹනවා පේන මානික ගොඩබිමක් නෑ. කුසට ආහාරක් නෑ ලුණු වතුර බොන්න බෑ. පියාඹන්න හයිය නැති කපුට ඇදගෙන වැටෙනවා මහා මුහුද මැද. මාළු වට වෙලා මුහුදේ කපුටගේ ශරීරේ කාලා දානවා. තටු දෙක විතරයි ඉතුරු වෙන්නේ. තාපසතුමා මේ සියල්ල නෝනින් දුටුවා. පුදුමාකාර සංවේගයක් ජීවිතය ගැන ඇති වුණා. මිනිස්සු යම් යම් දේට ලෝභ වෙලා කයින් වචනෙන් හිතින් ඒවා ග්‍රහණය කරගෙන උපාදානය කරගෙන අත්තරින් අකමැත්තෙන් මිනිස්සුත් කවදා හරි සංසාරේ අතිරමං වෙන්නේ මේ වගේ කපුටට වෙච්ච දේ ලෝතුරා බුදු කෙනෙක් නැති යුගයක බුද්ධෝත්පාද කාලයක් නැහැ නිර්වාණය පිළිබඳ ඒ කාලේ ඉගැන්වීමක් දේශනයක් නැහැ. අවබෝධයක් නැහැ. නිවනක් පිළිබඳ උගන්වන්නේ නැති දහමක් නැති ලෞතර බුදු කෙනෙක් ආර්යයන් වහන්සේ නමක් නැති යුගයේ අර තාපසතුමා කපුටු පිහාටු දෙක උපමා කරගෙන රජවරු හත් දෙනෙකුට දේශනාවක් කළාලු. එක්කුණට වහ වැටිච්ච කපුටා මහ මුහුද මැද වැටි විනාශ වූ හැටි. මේ දේශනාව අහපු රජවරු හත් දෙනෙක් මුළු රාජ්‍යයම අත්හැරියලු. සසර ගැන කලකිරිලා හිමාල මහවණේට වැදුණලු තපස් රකින්න. පින්නතුනි ධර්මයේ නැති යුගයක් ඒ. ලෞතුරා දහම නැති යුගයේ උතුම් තාපසතුමික් පෙන්වා දුන් ජීවන දහම අවබෝධ කරගන්න තරම් ඒ රජෝරු පින් කළා නම් හරි පුදුමයි පින්නතුනි සද්ධර්මයේ ජීවමාන යුගයක් මේ. අපේ රටේ පින් ඇති සාමින් වහන්සේලා ගෞතම බුදු පියාණන් වහන්සේගේ ආර්ය සත්‍ය ධර්මය විවිධ මාත්‍රිකා සූත්‍ර දේශනා ධම්මපදේ ගාථා රත්න ආදී මාත්‍රිකා කරගෙන මේ රටේ හැමදාම ලෞතර ධම්ම දේශනා කරනවා ස්වාමින් වහන්සේලේ උතුම් ධම ජනගත කරන පින් නැතිම යුගයේ තමයි මේ මට නම් හිතෙන්නේ සද්ධර්මයේ වඩන්න වටිනාම යුගයේ දැන් අපිට උදා වෙලා ඒ තරමට සුන්දර දහමක් අපිට ඇහෙනවා පින්වතුනි. කනගාටුව පෙර පින් දෙලෙන්නේ මේ සද්ධර්මයේ ලැබුවේ බුද්ධෝත්පාද කාලයක් නොවුනා නම් අපිට මොකද වෙන්නේ? රජවරු නිසාර තාපසතුමාගේ දහම අහන්න ලැබුණා. එහෙම නැත්නම් යායුතු නොයායුතු මග අවබෝධ කරගන්න මගක් නැහැ. කාලා බීලා විනෝද වෙලා අයාලේ ජීවිත ගෙවලා මරණින් මතු නිදාගෙන ඉඳලා අවදි වුණා වගේ දුගතියමයි අහුවෙන්නේ. පෙරපින් වලින් සද්ධර්මයේ දෙන් ලැබිලා තියෙනවා. අද උනත් මෙතුමිය අප්‍රමාණ සතුටින් පූර්ණ දායකත්වයේ දෙන්නේ කලාතුරකින් පින් ඇති මහත්මයා. තනිවම ධම්සභා මණ්ඩපේ බුදුබණ අහනවා සද්ධර්ම දේශනාවට දායකත්වය ලබලා දීලා. පින්වත්තුනි මේ ආර්ය සත්‍ය ධර්මයේ ජීවිතයේ ප්‍රයෝජනෙට ගන්න. මොහොතක්වත් අපතේ යවන්න එපා. සද්ධර්මයේ ශ්‍රවණී කරන්න, සද්ධර්මයේ නෝනින් මෙනෙහි කරන්න, සද්ධර්මයට අනුකූලව ජීවත් වෙන්න. ඔය අතර දහමට මඟ පෙන්වන ආර්ය මාර්ගය කියා දෙන කල්යාණ මිත්‍රයෙකුත් මුණ ගැහුණා නම් ඔබේ ජීවිතය තුළ ඔබ නොදැනීම සෝතාපන්නංග හතරම දියුණු වෙලා කල්යාණ මිත්‍රාශ්‍රයයි සද්ධර්ම ශ්‍රවණයයි ඇසූ දහම නුවණින් මෙනෙහි කිරීමයි ධර්මාන ධර්ම ප්‍රතිපදාවයි. ওই ಗುಣ හතර වඩා ගන්න කෙනා සෝතාපන්න මගට බොහොම කිට්ටුයිනේ. ඒ නිසා පරම දුර්ලභ සද්ධර්මයේ ලැබුණේ පෙරපින් බෙලින්. ඊළඟ කාරණී තමයි පින්නතුනි කිච්චෝ බුද්ධානං උත්පාදෝ. සම්බුද්ධ ශාසනයක් පරම දුර්ලභයි ලෝකේ. ගෞතම බුදු පියාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවන් හැටියට තමයි අපි අදත් බණ අහන්නේ. ඒ නිසා ලෞතර බුදු පියාණන් වහන්සේගේ ශ්‍රාවක දූ දරුවන් වන පින අපි ලැබුවා. උන්වහන්සේගේ ශ්‍රීමුක ධාතුවෙන් වදාළ සතර දලදා වහන්සේගේ ස්පර්ශය ලැබූ සද්ධර්මය අපි ලැබුවා. කරුණාවෙන් මනුෂ්‍යකමින් පිරිච්ච ලය මඩලක් අපි ලැබුවා. පින්වත්නි වටිනා මනුස්ස ජීවිතයක් අපි ලැබුවා. දැන් මම හැමදාමත් දේශනවලදී අහනවා වගේ අදත් අහන්නම් ඔබෙන්. ඔබට අමතකින්ද මේ අහන්නේ? දැන් ඔබේ වයස කීයද? පින්වත්නි ඔබම අවබෝධ කරගන්න වේගෙන් අපේ ජීවන ගමන කෙටි වෙනවා. අපි හැමදෙනාම මාර බලවේගයට කිට්ටු වෙනවා. බුදු පියාණන් වහන්සේ වදාළ බුද්ධ වචනේ තමයි පින්වත් මහණෙනි අධිපතියන් අතර ලෝකේ මායя තරම් අධිපතියෙක් මා දුටුවේ නැහැ කියලා. ඒ බුද්ධ වචනේ සත්‍යයි. සියල්ල හැර යා යුතු දිනයක් තියෙනවා. සියල්ල හැර යා යුතු වෙලාවක් තියෙනවා. ඊට පෙර බොහෝ දේවල් තියෙනවා ජීවිතේ තව ඉටු කරගන්න. අද ද්විතීය දාන සූත්‍රයෙන් සිහිපත් කර දෙන දහම් කරුණ මං හිතනවා ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් යන අනෝරා සසර ගමනේ රැකවරණී පිණිස ඔබට උපකාර වේ පින්වත්නි අප්‍රමාදීව අද මේ මාත්‍රිකා ගාථාරත්නයෙන් සූත්‍ර පාඨයෙන් මතුවෙන දහම් කරුණට අනුකූලව ඔබ ඔබේ ජීවිතේ පින් කරගන්න මම නැවත සිහිපත් කරන්නම් සද්ධා හිරියං කුසලංච දානං ධම්මා ඒති සප්පුරිසානු යාතා ඒතං හි මග්ගං දිවියං වදಂತಿ ඒතේහි ගච්ඡති දේව ලෝකන්තීති බුදුරජාණන් වහන්සේ දේශනා කළ සත්පුරුෂයන් විසින් අනුගමනය කළ යුතු උතුම් මාර්ගය මේ ද්විතීය දාන සූත්‍රයේදී අපි අද මාතෘකා කළේ සත්පුරුෂයන් විසින් මේ ධර්ම හතර වැඩි යුතුයි. එයින් අප්‍රමාණ කුසල් රැස් වෙන බව බුදුරජාණන් වහන්සේ ලෝකයට දේශනා කළා. ඒ සත්පුරුෂයා ගච්ඡති දේව ලෝකන්ති දෙලොව යහපත කෙරවර දෙව්ලොවට සත්‍ය වශයෙන්ම පැමිණෙනවා කියන කාරණේ බුදු පියාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේදී සිහිපත් කළා. අපි දැන් බලමු සත්පුරුෂයන් විසින් දිනු කළ යුතු ඒ උතුම් දාන ධර්මී කුමක්ද කියලා. පින්නතුලට මා මුලිනුත් මතක් කළා අපි මුළු ජීවිතේම දන් පෙන් දෙන අය. දැන් කන්න ගාන කොඹුරු මැරිලා වරුසාව නැති රටක මේ ගෙවි ගිය කන්නේ කුඹුරු හොඳට පැහුණා. දැන් ආයෙත් වර්ෂාව නැහැ. නමුත් පින්නතුනි කන්න හයක් ගත වෙලා හත්වෙනි කන්නේ කුඹුරු ටික පැහුණාම වැට ටික ගෙට ගත්ත දෙමව්පියෝ ඉස්ලාම කලේ කන්න හතකට පස්සේ ආසාවෙන් අග්‍ර සස්්‍ය දාණී පිදුව අලුත් බත් දාණී පිදුවා බුදුරජාණන් වහන්සේට මහා සංඝරත්නයේට ඊළඟට පැරණි සිංහල ගම්මාන වල තියෙනවා අක්කියාල පුදනවා කියලා ඊටාම සුන්දර ගැමි සිරිතක්. ගෙටගත්තේ සස්්‍ය වලින් කොටසක් බුද්ධ ශ්‍රාවක දෙවිවරුන්ටත් පූජා කරනවා. ඊට පස්සේ නැටි බැරි ඇත්තන්ට බැට ටිකක් වී ටිකක් දෙනවා කොටාගෙන දරුවොත් එක්ක අලුත් තාලෙන් බත් හදලා කන්න කියලා. හැමෝටම දීලා තමයි අවසානයේ කුඹුර පස්ස ගන්න දුක් විඳපු දෙමව්පිය දරුවෝ ආහාර ටිකක් ගන්නී. ඈත රජරට පළාත්වල පුංචි ලියදු දෙක තුනක් පැහුණත් කුඹුරු කපාගෙන යද්දී ලියද්දක් දෙකක් කපන්න නැතුව ඉතිරි කරලා යනවා. ඒ තමයි ලස්සන දාණය. කුඹුරු හාපු දා ඉඳලා ගොයන් පැහිලා ගොයන් බැටි ටික ගෙට අරගෙන යන දා දක්වා කන්නක් මාස ගාණක් ගොවියොත් එක කුඹුරු හිටපු කුරුල්ලන්ට කුරුළු පාළු ඇරලා යනවා අපි ආපහු කන්නේ කුඹුරට එනකල් කුරුල්ලු බඩගින්න ඉඳී ඔවුන්ට කන්න කුඹුරු යායම කොටසක් ඇරලා යනවා කුරුල්ලන්ටත් දන් දීපු ඕනම කෙනෙකුට ජීවිතයේ දන් දෙන්න අතහුරු දැන් අපි සිංහල බෞද්ධ ගම්වල කුස්සිය පැත්තේ අම්මලා ලොකු ලීයක පුංචි ලෑලි කෑල්ලක් ගහලා තියෙනවා පෑ කෑම කාලා අම්මා උදේ පාන්දර නැගිටලා අර කෑම යාපු වලම් කට්ටි මුට්ටි සෝදනකොට අම්මා රෑම බට්ටුවේ මුට්ටියට වතුර දානවා. උදේ පාන්දර අම්මා ඒ වලන් සෝදද්දි බත් මුට්ටියට අත දාලා දම් කුඩේ සූරනවා අතින්. සූරලා පොඟාපු දම් කුඩේ හොඳට මිරිකල වතුර ටික බක්ටි කාරගෙන දානවා අර ලෑල්ලට. උදේ ඉඳලා ගිරව් මයිනෝ දෙමලිච්චෝ බක්ටිච්චෝ ලේන්නෝ රංචු පිටින් ඇවිල්ලා බත්ගම් කුඩේ කනවා. සිංහල අම්මලා බත්ගම් කුඩේ දන් දීපු අම්මලා. ඒක නිසා තමයි පුරාණි කිව්වේ ධනී පිණී ගුණී දන්නේ ඇත්තෝ වණී ගියත් ඉනේ තියෙන දේ හරි දන් දෙනවයි කියලා. අනේ පිණුතුනි සද්ධාවෙන් දිව්‍ය පුරා පුංචි දෙයක් හරි දන් දෙන්න පුරුදු වෙන්න. ඒ බෝසත් හිතයි, ඒ බෝසත් අතයි කවදාවත් ඔබ සතර අපායට පත් කරන්නේ නැහැ. ද්විතීය දාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වදාලා සත්පුරුෂයන් දන් දෙන ක්‍රම තුනක් තියෙනවා. යමක් දානයක් හැටියට පිළියෙල කරලා දුන්නට පින්නුතුනි ඒක සත්පුරුෂ දානයක් වෙන්නේ නැහැ. අද කාලේ කනගාටි හුඟාක් දම්පින්කම් කරන්නේ අර බුදුරජාණන් වහන්සේ දාන සූත්‍රයේදී දේශනා කරපු අටාකාරයට තමයි හුඟක් අය දන් දෙන්නේ. තණ්හේ, ద్వේෂේ, බය, මෝහය මුල් කරගෙන සමහර ජීවිතේ දන් දෙනවා. තමන්ගේ මවගේ පාරිසවේ, පියාගේ පාරිසවේ මුතුන් මිත්තෝ මේ විදිහේ දන් දුන්නයි කියලා පරපුරේ කුල වංශේ රකින්නට සමහරු දන් දෙනවා. ඒ වගේම තමන්ට උපකාරයක් ලැබෙයි කියලා බලාගෙන දන් දෙනවා. තමන් යමක් දුන්නාම තමන් ඊට වඩා වැඩි කොටසක් ඒ අය යම් දවසක දන් දෙයි කියලා, ගෙනත් දෙයි කියලා ආසාවෙන් දන් දෙනවා. සමහරු පින්වත්තුනි තමන් දන් දෙනවා දැකලා ලෝකයා තමන් කෙරෙහි ගෞරව කරයි කියලා. තමන්ගේ කීර්තිය ලෝපුරා පැතිරේ කියලා මම මහා දානපති කියලා ලෝකයා කල්පනා කරයි කියලා හිතලා සමහරු දන් දෙනවා. සමහරු දන් දෙන්නෙම දෙව්ලොව යන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ මේක දානයක්වත් සත්පුරුෂ දාන නෙමෙයි පින්වත්තුනි. මම ඔබින් ඉල්ලනවා පුංචි දෙයක් හරි ජීවිතේ දන් දෙනකොට සත්පුරුෂ දානයක් බවට ඒ දානිය පත් කරගෙන ලැබෙන කුසලී මහානීය ගරු කුසලයක් බවට පත් කරගන්න පුළුවන් විදියට දන් දෙන්න. ඒ සත්පුරුෂ දානයේ පළවෙනි දායකය තමයි ශ්‍රද්ධාවෙන් දන් දෙන කෙනා. මේ පළවෙනි සත්පුරුෂ දාණය ශ්‍රද්ධාවෙන් දන් දෙන්න. පින්නතුනි ශ්‍රද්ධාව කියන වචනේට අපි කියන සිංහල තේරුම තමයි අවබෝධය නැති කරගන්න පැහැදීම. නිකම් මේ ආවට ගියාට ඇති කරගන්න පැහැදීම නෙමෙයි හුඟක් අයගේ సంతානිය තුල තියෙන අමූලිකා ශ්‍රද්ධාව. අමනාප වෙන්න එපා. අමූලිකා සද්ධාව කියලා කියන්නේ පැහැදීමට මුලක් නැහැ. ගහක් මැදින් පීදුනා වගේ ඉබේම පහදින ඇට්ටු ඉන්නවා. පහදගෙන ගම් පිටින් පවුල් පිටින් රාංශි පිටින් එකතු කරගෙන ගිහිල්ලා නොයේ පින්කම් කරනවා ඒ ඒ තැන්වල. හැබැයි සුළු දෙයක් දැක්කහම කලකිරිලා අනන්ත පව් කරගන්නව බැන බැන. ඒ ශ්‍රද්ධාවේ පැවැත්මක් නැතාව කාලිකයි. අමෝලිකා සද්ධා. මම ඔබට මතක් කරනවා දිව්‍ය පුරාම ඇති කරගන්න ඕන සද්ධාව තමයි අචල සද්ධා. කවදාවත් සෙල වෙන්නේ නැහැ. කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. කවදාවත් කම්පා වෙන්නේ නැහැ. එයාගේ සද්ධාව පැහැදීම හරීම ස්ථිරයි. අන්නේ ස්ථිර සද්ධාවකින් ජීවිතේ දන් දෙන්න හොඳ අවබෝධයකින් පැහැදීම ඇති කරගන්න. ওই සද්ධාව සහ පැහැදීම කියන වචන දෙකටම වඩා ඔබට භාවිතා කරන්න හරිය ලේසි වචනයක් තියෙනවා ඒ තමයි විශ්වාසය. කා කෙරෙහිද? තිලෝගුරු බුදු පියාණන් වහන්සේ කෙරෙහි විශ්වාසය ඇති කරගෙන ඒ ලෞතුරා බුදු ගුණ අරමුණු කරගෙන සද්ධාවෙන් විශ්වාසයෙන් වත්පිළිවෙත් පුරන්න ආමිෂ පූජාවන් පවත්වන්න. සද්ධර්මයේ කෙරෙහි විශ්වාසය ඇති කරගෙන ධර්ම පූජාවන් කරන්න. වටිනාම ධර්ම පූජාව තමයි සද්ධර්මයේ ලෝ පුරාම පතිරවන්න දායකත්වයේ දෙන්න. නිරතුරු ධර්මය අහන්න, ධර්මී සාකච්ඡා කරන්න. හැබැයි ලෝතුරා ධර්මී තියෙන වාද කර කර ඉන්න නෙමෙයි සමහරු හරි ආසයි මුළු ජීවිතේම දතකට මැදගෙන ඉන්නේ වාද කරන්න. ඇති පළක් නැහෙනි පින්ලුතුනි වාද කර කර ඉඳලා වයසට ගිහිල්ලා නිදාගත්ත ලෙඩ ඇඳේ ඇඳවිච්ච මල්ලගෙනවත් නැගිට ගන්න බෑ දුක් විඳලා මැරිලා යනවා. මං අදත් මගේ දේශනාවේදී ඔබට කියනවා සද්ධර්මයේ ඇත්තේ වාද කරන්න නොව අවබෝධ කරගන්නයි. ශ්‍රද්ධාව ඇති කරගන්න ධර්මයේ කෙරෙහි. ඊළඟ කාරණේ තමයි පින්නතුනි විතරාගී මහරහත් පරපුරේ සංඝ රත්නය ගැන හිත පහදවා ගන්න. දැන් ඔය දන් වේලක් පූජා කරද්දී සමහරු මූණ බලලා ගම් පිළිගන්න ඕනවා. හිතවත්කම් පාලා ගම් පිළිගන්න ඕනවා. අපේ ඥාතියෙක් අපේ පරපුරේ කියලා ගම් පිළිගන්න ඕනවා. සාදයක් වගේ පින් සිද්ධ වෙන්නේ නැහෙනි. සත්පුරුෂයා දන් දෙන්නේ සාරිපුත්ත මහ මුගලන් වීතරාගී ආර්යයන් වහන්සේලගේ ගුණ අරමුණු කරගෙන මම මේ දන් වේල පූජා කරන්නේ වීතරාගී මහරහත් පරපුරෙන් පරපුරට පැවතගෙන ඉන්න පූජනීය මහා සංඝරත්නයටයි විශ්වාසයෙන් දන් දෙනවා ඒ නිසා පින්වත්තුනි කලකිරින් නැතුව අපමණ සද්ධාව මුල් කරගෙන හැම වෙලාවෙම දම් බෙදන්නේ ජීවිතේ සද්ධාවෙන් දෙන දානි තමයි පළවෙනි සත්පුරුෂ දාණය. දෙවනි කාරණී තමයි පින්නතුනි ලැජ්ජාවෙන් දන් දීම. මේ සූත්‍ර පාඨයේ සඳහන් වෙනවා ලැජ්ජාවෙන් දන් දීම කියලා. ඒක ඊටාම උතුම් අදහසක් කියනවා පින්නතුනි. ලැජ්ජාවෙන් දෙනවා කියලා කියන්නේ හිරියොතක් ಗುಣ දෙක ඇතුව දන් දෙනවා. හොඳට මේ කාරණේ හිතට ගන්න. හිරියොතක් ಗುಣ දෙක හදවතේ ඇතුව මනසේ ඇතුව දන් දීම තමයි ලැජ්ජායෙන් දන් දීම කියන උතුම් සත්පුරුෂ දාණය. මම ඔබෙන් අහනවා හිරියොතප් කියලා කියන්නේ මොකක්ද කියලා. පිනතුලට හොඳට මතකයි. හිරියොතප් කියන වචන දෙකට අපි පින් ඇති දෙමව්පියෝ අපේ මහානීය ස්වාමින් වහන්සේලා භාවිතා කළ උතුම් වචනයක්. ඒ තමයි දේව ධර්මය. විශ්වය පාලනය කරන ධර්මය. මේ මුළු ලෝකෙම සදාචාර සම්පන්න කරන්නේ හිරියොතක් කියන වචන දෙකෙන්. ඒක තමයි ලැජ්ජාවයි බයයි. වෙන මොනවාවත් නෙමෙයි. පුංචි හරි වැරැද්දක් වෙයි කියලා වැරැද්දට ලැජ්ජාව ඇති කරගන්නවා. ඒ පුංචි වැරැද්ද තුල ඇති වෙන භයානක විපාකයට බය වෙනවා. ලැජ්ජාවෙන් දන් දෙනවා කියලා කියන්නේ පුංචි අතපසුවීමක්වත් නොවේ. අපමණ ගෞරවයෙන් පරිස්සමින් පිළිවෙලට කුසල් අරමුණු කරගෙන දන් දෙනවා. පුංචි හරි අතපසුවීමක් වුණොත් භයානක විපාක වලට මුහුණ දෙන්න වෙනවයි කියන බය ඇති කරගෙන ලැජ්ජ බය හිරියතක් ගුණ ඇතුව දන් දීම දෙවනි සත්පුරුෂ දාණය. දැන් ওই ලැජ්ජ බය දෙක ඇතුව දන් දෙනවා කියනකොට අද සමාජයේ සමහර සාංගික දංගැන වේදනාවක් දැනෙන්නේ නැද්ද? මට සමාව අවසර ලැබෙන්න ඕනේ පින්වත් ස්වාමින් වහන්සේලා. අපි දායකින්ගේ දාණය ලබද්දී කොයිතරම් ගුණවන්ත වෙන්න ඕනද? සංවරශීලී වෙන්න ඕනද? දම්පුලේ ඇවතුම් පැවතුම් ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න වෙයි. දන් දෙන දායකයෙක්ට මොන බලබලා හිතවත්කම් වලට ස්වාමින් වහන්සේලගේ ශාරීරික 890ක් රෝග ගැන කිය කී ස්වාමිනී මේවා ගුණයි මේ ලෙඩේට කිය කී අතවහලා අපිට ප්‍රමාණවත් කියලා ළඟවද්දි දම් බෙදෙනවා. ඒකක්වත් පින්නතුනි හිරියොතබ්බු නැතුව දන් දෙනව නෙමෙයි කිසිම ලැජ්ජාවක් නැතුව කිසිම බයක් නැතුව දම් බෙදීම තමයි එතන වෙන්නේ. අනන්ත අකුසල්. ඒ දානි ප්‍රයෝජනයක් නැහෙනි. එක අම්මා කෙනෙක් වයසට ගිහින් මිය ගියා. හද්දෝහි තුන් මාසෙ පින්කම සරුවට කළා. ධර්මදේශනා දෙකේදීම අවස්ථා දෙකේදී මුළු ගමේ නැත්තන්ට රසයට කෑම බීම හදලා දුන්නා. මාස 3 ගත වුණාට පස්සේ මැරිච්ච අම්මගේ පුතා විවාහපත් වෙච්ච බිරිඳට මැරිච්ච වයසක අම්මගේ ආත්මය බැඳුණා. ආවේශ වුණා. ඒ පරල වෙලා නිතර කෑ ගහනවා පුදුමාකාර පීඩාවක්. එක්තරා පින්වත් ස්වාමින් වහන්සේ නමක් ළඟට ඇය එක්කගෙන ආවා. ස්වාමින් වහන්සේ තෙරුවන් ගුණ අරමුණු කරගෙන සූත්‍ර දේශනාව කළා ගඩග්ග සූත්‍ර දේශනාව. අර තරුණ කාන්තාව ආවේශ වුණේ තමන්ගේ වියපත් නැන්දම්මගේ ආත්මය ඒ විලාවේ ශරීරයට ඇවිල්ලා. ස්වාමින් වහන්සේ අහනවා ඇයි කවුද මේ? අර වයෝපූර්ණ මියගිය මවගේ ආත්මේ කතා කරලා කියනවා මම මේ ශරීරය අල්ලගන්න ඉන්න තැනැත්තිගේ නැන්දම්මා මගේ පුතාගේ අම්මා මං දැන් මැරිලා තුන් මාසයකටත් වැඩි. මට යන්න බෑ මං ආපහු ආවා. ස්වාමීන් වහන්සේ කියනවා සරුවට හද්දොහි පින්කමක් කළාලුනේ. තුන් මාසයෙන් බණ කියලා දන් පෙන් දුන්නනේ. පින් ලැබුන්නේ නැද්ද? නෑ. මට පින් ගන්න පින්කම් එකක්වත් තිබුණේ නෑ ගෙදර. මා වෙනුවෙන් කළ කිසි පින්කමක් තිබුණේ නෑ මගේ ගෙදර. හත් දවසේ තිබුණා, තුන් මාසෙ තිබුණා. ඒවා පින්කම් නෙමේ පින් ගන්න. ඒවා මහා සාද වගේ පැවැත්තුනේ. උසුළු විසුළු කොක්කඳලා සිනාසීම් කෑ ගැසීම් කාඩ් කුට්ටම කැරම් බෝඩ් එක වාහනවල ඩිකි අරගෙන තැන් තැන්වල මත්වතුර බෝතල් හිස් කරනවා කනවා බොනවා විනෝද වෙනවා ස්වාමින් වහන්සේලාට දම් බෙදුවෙත් සාදීක ආහාර බෙදනවා වගේ විනෝදයෙන් ඊටත් වඩා මගේ ජීවිතේ මං දුක් විඳලා හම්බ කරපු අනිමේ විනාශ කරන්නේ ධර්ම දේශනා දෙකම අවසන් වෙද්දී රෑ මංගේ පිළිකන්න පැත්තට ගිහිල්ලා බැලුවා ඉඳුල්පත් ගොඩවල්. ඉඳුල්පත් ගොඩවල්. මට හරි කේන්තියක් ඇති වුණා මගේ දේවල් නේද මේ නාස්ති කරන්න කියලා. මං ආපහු යන්නේ මට ගන්න පිනක් තිබුණේ නෑ. බලන්න අර ආත්මීය මව කීප ශක්තිම කතාවක්ද නැද්ද අපේ රටේ පින්කම් ගෙවල් වල? ගිහි පැවිදි ඔබේ පාර්ශ්වයේම ශ්‍රද්ධාවත් ලැජ්ජ බය දෙක ජීවිතය ඇති කරගන්න ඕන. ප්‍රමාණයට දම් පිළිගන්නවන්න. පමණ දෙන ආහාර ලබා ගන්න සාංගික දානයක් අවසන් වුණාම 19ක 29ක ආහාර ඉඳුල් පිඟන් වල ඉතුරු වෙනවා ආහාර ආහේනියෙන් ලෝකේ පෙරෙද්දි කුසගින්න මිනිස්සු මැරෙද්දි වනේ වනසතුන් ආහාර ටිකක් නැතුව මේ යද්දි නාස්ති කරන්නේ පපින්වත්තුනේ ආහාර සද්ධාවයි ලැජ්ජ බය දෙකයි කියන උදාාර ගුණ සත්පුරුෂයන් සතු පවතිනවා උතුම් දානයක් පූජා කරද්දී ඊළඟ කාරණේ තමයි නිර්දෝෂව දන් දීම. නිර්දෝෂීව දන් දීම. මේක උතුම් බුද්ධ වචනයක්. කොහොමද පින්වත්නි නිර්දෝෂව දන් දෙන්නේ? ඒ තමයි දොස්සහිත උපයාගත් දේවල් නොදී දැහැමින් උපයාගත් දේවල් දන් දෙන්න කිව්වා. පින්වත්නි දෝෂ සහිතව තමයි බොහොම දෙනෙක් අද සමාජයේ ධනෙ හම්බ කරන්නේ. ඒ ධනෙ හරි දෝෂ සහිතයි. ලෞතර බුදුමුවින් වදාළ නොකරන්නේ නියම කළ පංචවිධ වෙළඳාමින්ම පිරිච්ච මිනිස්සු අර මා මුලින් මතක් කළා වගේ හරකාගේ පිට හාරගෙන කන කපුට වගේ තමන් ගැන දරුවෝ ගැන ධනිය ගැන හිතලා අධර්මයෙන්මයි හම්බ කරන්නේ බුදුරජාණන් වහන්සේ වදාලා සත්පුරුෂයෝ අධර්ම සම්පත් දන් නොදෙති සත්පුරුෂයෝ දන් දෙන්නේ ධාර්මික වස්තුවයි හේනි පැලේ වැඩ කරලා ගොවිතැන්පත් කරලා කුලී කුරක්කම් වැඩ කරලා බාහු බලයෙන් ඩාඩිය හලලා හම්බ කරගන්න දේ තමයි සත්පුරුෂයෝ දන් දෙන්නේ නිර්දෝෂී දාන වස්තුව. දැහැමින් උපයාගත් දේ. ওই සමහර මහා සල්ලාල් මිනිස්සු මේ සමාජ විරෝධී දැවැන්තව සමාජය විනාශ කළ මත්ද්‍රව්‍ය, මත්පතුර, සුරාව සූදුව, සල්ලාලකමින් ජන සමාජය විනාශ කළ ප්‍රකෝටිපතීන් පන්සල් වල දාගැබ් හදනවා. සක්මහල් බුද්ධ මන්දිර හදනවා. ආසියාවේ උසම පිළිමය හදනවා. ලෝකේ පළලම බුද්ධ රූපය හදනවා. ඒ මොනවා කළත් පින්වතුනි, ඒ වගේ යදෝපු ධනෙ අප්‍රමාණ අධර්මයෙන් හම්බ කරපුවා. පළක් නැහෙනි. උදේ ඉඳලා රෑ වෙනකල් විශාල බොල් කන්දක් පොළලා පොළලා වීයට දෙක තුනක් හොයා ගන්නවා වගේ. මහන්සියේ තරමට කවදාවත් ප්‍රතිඵලයක් නැහැ. අධර්ම සම්පත් දන් දුන්න කෙනෙකුට. පරිස්සම් වෙන්න පුළුවන් තරම් දැහැමිදී දන් දෙන්න ජීවිතේ පින්වතුනි තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව කියන පැහැදීම කියන විශ්වාසයක් ලැජ්ජ බය ජීවිතය තුළ ඇති කරගෙනත් ඒ වගේම පුළුවන් තරම් සත්පුරුෂ දාන විශේෂයෙන් නිවැරදි ක්‍රමයක උපයාගත් දේ තුල දානේ දීමත් කියන මෙන්න මේ සත්පුරුෂ ක්‍රම තුලින් කෙනෙකුට දානයක් දෙන්න පුළුවන් නම් යමක් පරිත්‍යාග කරන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ වදාලා නිදාගින්දලා අවදි වුණා වගේ ඒ පුද්ගලයා දෙව්ලෝ තලයේ උපදින බව සුගති තලයක උපදින බව සස්වීක දෙව්ලෝ තලයක උපදින බව මාර්ගඵලලාභී දෙවිවරුන් අතර ඉපදිලා අප්‍රමාණ සම්පත් විඳලා ධර්මයේ වඩලා මාර්ගඵල බෝධියෙන් නිවන් අවබෝධ කරගන්න බව ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝකයට දේශනා කළා. අද මේ ධර්ම දේශනාව තුළ දෙව්ලොව යන පහසු මඟ සත්පුරුෂ දානය ගැන දේශනා කළේ. ඊටාම සද්ධාවෙන් බුදුබණ ඇසූ ඔබට ඒ උතුම් සත්පුරුෂ දානය දිව්‍ය පුරාම පූජා කරගන්නට යෝධ වෙර වීරිය ලැබේවා. උතුම් සීලය රැකගෙන බුදුබණ ඇසූ පිණින් පින් කැමති බුද්ධ ශ්‍රාවක දෙවිවරුන්ටත් නමින් මේ පරලෝකී සීළු ඥාතීන්ටත් මුළු මහත් ලෝකී පුරා මාධ්‍ය තුලින් අද බුදුබණ අහපු ශ්‍රාවක පින්වත් ඔබටත් මේ සද්ධර්ම දේශනාවේ සදහැබර දායකත්වය ලබාගත් පින්වත් මහත්මයනි ඔබටත් පවුලේ හැම දිනාටත් මියගිය සහෝදරයාටත් දෙමව්පියන්ටත් ජාත්‍යාදී දුකින් නිදහස ලබන උතුම් අමා මහ නිවන් සෝයම සාත් සාත් වේවා සාදු සාදු ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං තිරං රක්칸තු දේශනං තිරං රක්칸තු මං පරන්ති සද්ධර්ම ශ්‍රවණානිසංස බලයෙන් හැමතෙම උතුම් නිවන් සුවයම සැලසේවා සාදු සාදු දානේ මහත්ඵල මහානිසංසී කියා දෙමින් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ ද්විතීය දාන සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන ධර්ම දේශනාව පැවැත් වූ දේශකයන් වහන්සේ කනත්තේ වැව කොළඹගම ශ්‍රී මියුගුණාරාම රාජමහා විහාරාධිකාරී නේපාලයේ ලුම්බිනි නුවර ශ්‍රී ලංකා මහා විහාරයේ බාරකාර විහාරාධිපති ආචාර්ය පූජ්‍යපාද ගල්හැපිටියේ පේමරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේටත් මෙවන් වූ ශාස්ත්‍රීය කටයුතු තව තවත් ඉටු කරන්නට සත්‍ය ධෛර්ය නිදුක් නිරෝගී සුවය තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා කියා අපි සාදුකාරය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. සියලු දෙනාටම පෙරවන්